මහමග යනේන අය ගැන කතා කරන එක සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. නමුත් නාගරික පරිසරයක ප්‍රධාන වීදිවල අයාලේ යන ගවයන් සිටින එක ඒ තරම් හොඳ දෙයක් නෙවේ. මේ නිසාම මාර්ගණතුරු සංඛ්‍යාව එන්න එන්නම වැඩි වෙනවා. ගවයන්ගේ හිමිකරුවන් මේ ගැන අවධානය යොමු නොකරන්නේ දේශපාලනිකව ඇති උදව් නිසා කියලත් මහජනතාව මැසිවිලි නගනවා. අම්පාර නගරයේ ප්‍රධාන වීදිවල ගවයන් නිදැල්ලේ හැසිරීම නිසා අනතුරු බොහෝමයක් සිදුවී තිබෙනවා. මේ ගැන බලධාරීන්ගේ අවධානය යොමු නොවීම ගැන අම්පාර නගරයේ ප්‍රධාන වීදිවල ගවයන් නිදැල්ලේ හැසිරීම නිසා අනතුරු බොහොමයක් සිදුවී තිබෙනවා. මේ ගැන බලධාරීන්ගේ අවධානය යොමු නොවීම ගැන ජනතාව කියන කතා මේ විදියට අපිට අහන්න ලැබුණා. සුනිල් ත්‍රීවිල් රියදුරේ ගවයන් අයාලේ යන නිසා මහත් දුෂ්කරතාවයකට පත්වී සිටින බව ඔහු පවසනවා. අපි රාත්‍රීට යනකොට අනගර සභා සීමාවේ යම්පාර හරක්ගෙන් හරිම ඉරියරයි. ඒ හරක් රෑට ගාල් කරන්න රෑට නිදල්ලෙ තමයි ඉන්නේ පාර දෙපැත්තේ. නගර සභාවෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න මේ වෙනුවෙන් අපි කියන්නේ මේ පාරවල් තුනේම එක වගේ. මේ කියන්නේ මේවා මින් ඉදිරියට කරගෙන යන්න දෙන්න එපා. මෙවට නිසි ක්‍රියාමාර්ගයක් ගන්න කියලා තමයි කියන්නේ. පසුගිය දිනක සිදු වූ රිය අනතුරට මූලික හේතුව වුණේ අයාලේ යන ගවයන්. එම සිද්ධියට මුහුණ දුන් පාලිත මෙසේ අත්දැකීම විස්තර කළා. දා යනකොට අපි දෙන්න මායි යාළුවෙකු ගියේ බයිකේ යනකොට මේ අපි ගානට ගියේ අඩු මේ ගිහින් දැස්ස එකපාරටම හරකෙත් පැන්න වැදුනේ. පැදන් ගියේ මම පැදන් ගියේ කකුල පොඩ්ඩක් මෙවුණා. මෙතන තොල මේ දෙකට පොඩ්ඩක් බලන අර පිටිපස්සගේ එක්කෙනාගේ මැවුම් ගාලා හක්ක පොඩ්ඩක් මෙව්ලා තියෙන. ඉතින් අනිත් මිනිස්සුන්ට කරදරයක් වෙනින්ද පොඩ හරක් අයින් කරා නම් ඉවරයි. නිශ්ශංක අපිත් එක්ක කිව්වේ ගවයන් ණයාලේ ගැවසීම රාත්‍රියට ගමන් බිමන් යන අයට බාධාවක් කියලා. මේ හරක් ඇති කරන අයගේ වැරද්දනේ තියෙන්නේ. අරක්ක නිදැල්ලේ ලෙහලා දානවා. ඒක වැරද්දක් ලොකු වැරද්දක් පාර යන වාහන වලට. කියන්නේ පාරේ තනියෙන් විතරක් නෙවෙයි යන්නේ වාහන වල. තව ළමයි එක්ක යනවා. ගොඩක් තියෙනවානේ තනින් යන්න ඒක වෙනකොට හරක් හදිසියේ පයින්නවනේ වැනපුවම ඉතින් අපිට ලොකු ලොකු ප්‍රශ්න වලට මුහුණ පාන්න වෙනවා. ඊට පස්සේ හරක් අයිතිකාරයොත් නැහැ කවුරුවත් නැහැ ඉදිරිපත් වෙන්නේ නැහැ ඊට පස්සේ ඒ වගේ ප්‍රශ්න තමයි තියෙන්නේ. අපි මේ ගැටලුවට විසඳුමක් සෙවීමට සම්බන්ධ කරගත්තා අම්පාර නගර සභාවේ උපසභාපති සමන් මොරායස් මහතාව. ගවහිමියන් මුත් මේකදී දැනුවත් වෙන්න නගර සභාවක් විදියට අපිට 100 100ක්ම මේක නිවැරදි කරන්න බෑ. තමන් අයිතිය නම් තමන්ගේ ගවයන් දැන් අයාල යන්න ගියොත් ඒ දඩ මුදලත් එයා ගෙවන්න ඕනේ. ඒ නිසා කාටවත් දඩ මුදල් ගෙවන්න අවශ්‍යතාවයකුත් නැහැ. තමන් නැති කරන ගවයන් ප්‍රමාණය හරියටම ඒ සාධාරණව කරගන්න පුළුවන් නම් ඒ වැඩේ කාටවත් මේකෙන් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. වැඩිදුරටත් එතුමා ප්‍රකාශ කළේ මේ සම්බන්ධව ඇති වී තිබෙන ගැටලුවක් පිළිබඳව. ගවයන් ගාල් කරලා හදන්න ගියාම තියෙන ජල සම්පත පිළිබඳව සමහර තනපිට්ටනිය ටිකක් ඈත් වෙලා තනපිට්ටනි ගොල්ට යන්න වෙන සමහරට කිලෝමීටර් එකමාර දෙක යන්න වෙනවා. ඉතින් නගර සභාව මගින් තනබිම් හරි ඉඩම් හරි දීමේ බලතලයක් නගර සභාව තුළ නැහැ. ඒතකොට මේකට බලධාරීන් ක්‍රියාත්මක විය යුතුයි. ඒ කියන්නේ රටේ මේ මේ දේශපාලන අධිකාරිය. ඒගොල්ලෝ දිස්ත්‍රික් සම්බන්ධ කරන රැකීම රැස්වීම් වලදී මේ මේ ප්‍රශ්නේ අපි යොමු කරලා තියෙනවා. ඒතකොට ඒ අය තේරුණා තීන්දුවක් ගන්න ඕනේ මේ මේ ගොවියන් විනාශ කරනවද නැත්නම් ගොවිය රැක් ගන්නවද කියලා. ගවයන් හට නීති කියා දීමට ජනතාවට පුළුවන් කමක් නැහැ. නමුත් ගවයන්ගේ හිමිකරුවන් මේ පිළිබඳව දැනුවත් වනවා නම් නීති ක්‍රියාත්මක කරන අය මේ පිළිබඳව සොයා බලනවා නම් අයාලේ යන ගවයන් නිසා සිදුවන රියානතුරු අඩුවනු ඇත.